ශාසනාව ගරුතර ධර්මදේශක ආනන්ද වහන්සේ පස්යාලේ ධම්වල ශාසන තරණ ධර්මාශ්‍රම භාවනා ආයතනයේ ආශ්‍රමාධිපති ශාස්ත්‍රපති විනයාචාර්ය භාවනා උපදේශක පූජනීය කෝට්ටේ ශාසන තිලක ස්වාමීන් වහන්සේ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 සද්දෝ කෝ නන්දිය ආරාධකෝ හෝතිනෝ අස්සද්දෝ සීලවා ආරාධකෝ හෝති නොදුස්සීලෝ ආරද්ධ විරියෝ ආරාධකෝ හෝති නොකුසීතෝ උපට්ඨසිත උපට්ඨිත සති ආරාධකෝ හෝති නොමුක්ඛ සති සමාහිතෝ ආරාධකෝ හෝති නොඅසමාහිතෝ පඤ්ඤවා ආරාධකෝ හෝති නොදුප්පඤ්ඤෝ ඉමේසු කෝතේ නන්දිය චසු ධම්මේසු පතිත්තාය පංචසු ධම්මේසු අජ්ජත්තං සති උපට්ඨාපේ තබ්වාති සාදු සාදු ශ්‍රද්ධා ගුණ සම්පන්න පින්නතුනේ සසර සැරිසරන අප හැමදෙනා මේ මොහොතේ తాවකාලික මේ මිනිස් ලොව උපත ලබාගෙන යම් යම් ආකාරයට මේ ජීවිතය විහරණය කරනවා ඒ ජීවිත විහරණය කොතෙක් දුරට අපට මෙලව පරලොව සැප පිණසද කියන ප්‍රශ්නාර්ථයත් අප ඉදිරියේ තියෙනවාමයි. මෙලව සැප ලබන්නටත් පරලොව සැප ලබන්නටත් මේ මිනිස් ලෝක උපත ලැබපු මිනිසුන් බුද්ධෝත්පාද කාලයක උපත ලැබුවා නම් පින්නතුනි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඕනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නට ඕනේ. ඒක විශාල වාසනාවන්ත තත්ත්වයක්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන පිනතුන් මේ මොහොත ධර්ම ගෞරවයෙන් යුක්තවම ඒ ධර්මය අපි ශ්‍රවණය කරන්නට ඕනේ. ඉන් අනතුරුව නිදහසේ විචාර බුද්ධියකින් ඔබ ශ්‍රවණය කළ ධර්ම කාරණා පිළිබඳව ඔබම විමසා බලන්නට ඕනේ. එතකොට ඔබට වැටහෙන්න පුළුවන් මෙන්න මේ ධර්මයේ අනුව මේ ජීවිතය විහරණය කරන්නට ඕනේ මේක අපට සැප පිණිස හේතු වේවි කියලා අදහසක් එන්නට ඕනේ. එහෙම එන්න නම් ඒ විචාර බුද්ධියෙන් ඔබ ශ්‍රවණය කරපු ධර්මයේ පිළිබඳව විමසා බැලීමක් සිද්ධ වෙන්නට ඕනේ. ඒ හේතු කරගෙන මේ ධර්මයේ භාවිතා කරන්නට පුළුවන්කම ලැබෙනවා. බහුලීකත කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව ධර්මයේ හේතු කරන් ලබන්න පුළුවන් සැපම සැපය ඔබම හොඳින් දැනගන්න. එහෙම දෙයක් වෙන කෙනෙකුට ධර්මයට සමීප වෙන්න, පින්දහම් කරන්න, ධර්මයේ භාවිතා කරන්න ආදී වශයෙන් උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ පින්නතුනි. ඉතින් එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඔය කියන විදියට ධර්මය අනුගමනය කරමින් ජීවිත සැපවත් කරගත්තු ඒ පින්වත් පිරිස සෑහෙන පිරිසක් බව අපට ත්‍රිපිටක ධර්මයෙන් ඊටාම පැහැදිලි වෙනවා. ඒ නිසා එවැනි ධර්මයක් තමයි බොහෝ වෙලාවට අපි පසේ කළා අපේ ජීවිත විහරණය පිණිස අපි විවිධ භෞතික කරුණු මත පිළි කරුණු මත පමණක් විශ්වාසයේ තියාගෙන මේ ගමන යන්න සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා ඇතිවෙන විපාකය විඳින්නට සිදුවීම මේ සමාජයේ විවිධ ශේත්‍රවල වර්තමාන සිදුවීම් වලින් ඔබට දකින්නට ලැබෙනවා. ඒ නිසා නාමිකව බෞද්ධ වෙච්ච පළියට ධර්මයෙන් සැප ලබන්න බැහැ පින්නතු. සැබෑවටම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මිනිසාගේ සැපත පිණිසමයි. උන්වහන්සේ මේ උතුම් දේශනා නැත්තම් බුද්ධෝපදේශ ඉදිරිපත් කළේ මිනිසුන් ගැන තිබුණු මහා කරුණාවකින්. එතකොට අපි ධර්ම ශ්‍රවණය කරන්නේ බුදුන් වහන්සේගේ උපදේශවලට සමන් දෙනවා කියන අදහසින් නෙමෙයි බොහෝ වෙලාවට. ඒක පුරුද්දක් කරගෙන. ඒ ගවේෂණයක් නැහැ. විමසා බැලීමක් නැහැ පින්නතුනි. දැන් බලන්න කුඩා කාලේ දරුවෙකුට දරුවන්ව අපි බොහොම හොඳින් රැක බලා ගන්නවා. මොකද ළඳරු කාලයේ මොනවා කටේ දාගනයිද කියලා අපි දන්නේ නැහැ. කවුරුන්ව බලන්නට ඕනේ. නැත්තම් බොහෝ විපත් සිදු කරගන්න බව ඔබ අප හැමදෙනාම දන්නවනේ. ඒ නිසා යමක් කටේ දානකොට ඒක සොයලා බලලා දැනගෙන කුමක්ද කියලා නෙවෙයි පොඩි අය කටේ දාගන්නේ. වැඩි හිටිය මොකද කරන්නේ? වහාම ඉදිරිපත් වෙලා කටෙන් අරන් දානවා කට මෙරිකලා හරි නේද? ඒක හොඳ නැති නිසා. ඒ විපතක් පිණිස හේතු වෙන නිසා. පිනතුනේ මේ උතුම් ධර්මයක් එහෙමමයි. ඔබ විමසා බලන්නේ නැතුව දාගත්තොත් ඔබේ හිතට ඔබේ ධර්මයේ නිසාම විනාශ වෙනවා. බුදුන් වහන්සේ මේ බව දේශනා කරනෝනේ අලගද්දුපු සූත්‍රයෙන්. මහණෙනි මගේ ධර්මයේ සර්පයක් හා බඳුයි. සර්පයාව නගුටෙන් අල්ලගත්තොත් ඌ අපිට දෂ්ට කරනවා. අනේ වාගේ තමයි මේ ධර්මය. ධර්මයේ නිවැරදි තැනින් ගන්නට ඕනේ. වැරදි විදියට ධර්මයේ ගත්තොත් ඔබට හිතු හිතු ආකාරයට හරි කියලා අර ග්‍රන්ථයේ තියෙනවා මේ පොතේ තියෙනවා ආදී වශයෙන් එහෙම ධර්මයක් ගන්න බුදුරජාණන් වහන්සේ අපට අනුදැනවදාලේ නැහැ. ඒකම තමයි අපේ ජාතියේ ශාසනයේ බොහොම බරපතල තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඕනෑම දෙයක් ගන්න පොතකින් නැත්නම් ශ්‍රවණය කිරීමෙන් ඒක නෙවෙයි වැරද්ද. ඒ විමසා බලන්නට ඕනේ. විචාර බුද්ධියෙන් දකින්නට ඕනේ පින්නතුනි. එහෙම නැති වුණොත් අර හව් වෙන හව් වෙන හැම එකම කටේ දාගත්තා වගේ පොඩි එකක් අහන අහන හැම එකම හරි කියලා ඒ විදිහට කටයුතු කරන්න යනවා. ඒ නිසා ගිහි පින්නතුන් මොකද කරන්නේ විශාල පිරිසක්? යම් යම් වික්ෂුන් වහන්සේලා වැරදි තීරණ අරන් වැරදි ශේෂ්ත්‍රවල වැජබෙන්න යනකොට ඒවට සහාය දෙනවා. ඒතර දැන් මොකද වුනේ? අපි විසින් අපිව විනාශ කරගත්තා වෙනවා. එහෙම අනවශ්‍ය දෙයකට සහාය දීලා පස්සේ ස්වාමින් වහන්සේලාට දොස් කියලා වැඩක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔබ බොහෝ විචාර බුද්ධියකින් යුක්තව මේ ධර්මය ගන්නට ඕනේ. නැත්නම් මේ ධර්මයේ වැරදි විදිහට අරගෙන ඒ ගන්න හැම කෙනාම අවසානයේ විනාශයටපත් වෙන බව, ලැජ්ජාවටපත් වෙන බව, ජාතියට ශාසනයට අගෞරව කරන බව වර්තමානයේ බොහෝ සිදුවීම් වලින් ඔබට පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ වාගේ හේතු නිසා පින්නතුණි එදා හොඳ සිදුවීමක් සිදු වුණා බුදුන් වහන්සේ ධර්මාන කාලයේ. කිඹුලත්පුර නිග්‍රෝධාරාමයේ සිටපු බුදු පියාණන් වහන්සේ මහා සංඝරත්නයත් සමගම එළඹෙන වස් කාලයේ වස් වසන්නට සූදානම් වෙනවා. ඒ සවස් නුවරට යන්න. මේ මොහොතේ ඒ පළාතේ හිටපු නන්දිය සාක්‍ය කල්පනා කරනවා වටිනා කාලයක් උදා වෙන්නේ මමගේ කාර්යයන් පැත්තකින් තියලා මමත් මේ වස් ආරාධනා පින්කමට නැත්නම් වස් රැසීමේ තුන් මාසේ කාලයටම සහභාගී වෙන්නට ඕනේ. ඒ ගෙහි පින්වතාට වස් සමාදන් වෙනවා වෙන්න බෑ. නමුත් ඒ වස් කාලය තුල කල්පනා කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට සහාය දෙමින් සියලු කර්තව්‍යයන් වලට මම සහයෝගය දෙමින් මේ වස්තු මාස කාලේ මම මේ ආරණ්‍ය වැඩේ ඉඳලා ආරණ්‍යයේ ඉඳලා මේ ස්වාමින් වහන්සේලාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා කියලා. ඒ වගේම තව වාසියක් මට මේ වෙලාවේ සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේව නිරන්තරයෙන් මට නිතර නිතර උදේ හවස දකින්නට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහේ යහපත් පුණ්‍ය කල්පනාවක් මේ නන්දිය සාක්‍යයට ඇති වුණා. ඔහුට තිබෙච්ච සියලු වගකීම් පසෙකලා ඔහු වස්තු මාසයේ මේ ස්වාමින් වහන්සේලාත් එක්ක ගත කළා. තුන් මාසයේ අවසන් වෙනකොටම වික්ෂුන් වහන්සේලා බොහොම කාර්යබහුල වෙලා සිවුරු ආදී දේවල් සකස් කරන්න පටන් ගත්තා. වස්තු මාසයේ අවසානයේදී බුදුන් වහන්සේ සමග ජනපද චාරිකාවේ යෙදෙන්නට පින්නතුනේ. ඉතින් මේක ගැන Tamanට දැනෙනකොට මෙයා හරි කලබලයටපත් වෙනවා. මෙයාට තිබුණ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්නට. ඒ නිසා මෙයා අර වැඩ ඔක්කොම පැත්තකින් තියලා මෙයා ගිහලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා බොහොම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඊටාම වැදගත් ප්‍රශ්නයක් මෙයාට තිබිච්ච. මොකද්ද මේ නන්දිය සාක්‍ය බුදු පියාණන් වහන්සේගෙන් විමසන්නේ? වෙනතොනේ තේසං නොබන්තේ නානා විහරේහි විහෙරතං කේයස්ස විහරේන විහතබ්බಂತಿ මේ විමසන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේ අපි මේ ගිහි අය හැටියට විවිධ දේවල් කරමින් මේ ජීවිතය ගත කරනවා විවිධ දේ කරමින් ජීවිතය විහරණය කරනවා කේනස්ස විහරේන විහතබ්බಂತಿ හැබැයිවටම අපි මොන ආකාරයෙන්ද අපි මේ ජීවිත පැවැත්ම සිද කරගන්නට ඕනේ? ජීවිතේ විහරණය කරන්න ඕනේ මොන ආකාරයකද? ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අහනකොටම බොහොම සතුටින් සාදු සාදු නන්දිය වෙනව වෙනව නන්දිය. දැන් සාදු සාදු කිව්වේ කොහොමද? හොඳයි හොඳයි නන්දිය කියන එක. හොඳ ප්‍රශ්නයක් ඔබ අහන්නේ. ඔබ වැනි කුල පුත්‍රයෙක් විසින් ඇසිය යුතුම ප්‍රශ්නයක්. දැන් අද වර්තමානයේ එවැනි ප්‍රශ්න අහන්නද විහාරස්ථානෙට යන්නේ? ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්නේ. පින්නතුන් බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නේ අපේ ජීවිත විහරණය නිවැරදි, හරි. ඉතින් එහෙම හරිනම් ඒ සියලු කටයුතු ටික බුදුවරේ ලෝකයට පහළ වෙන්න ඕනේ නෑනේ පින්නතුන්. ඒකේ පින්නතුන් හරි කියලා කරගෙන ගිය වැඩපිළිවෙලේ ප්‍රතිඵලයේ අවසානයේදී මහා දුකකටපත් වෙන බව සසර කතරේ අතරමං වෙන බව ඒ බුදුරජාණන් වහන්සේ දන්නවා. බෝධිසත්ව කාලයේ මේ පිළිබඳව උන්වහන්සේට තිබුණු ඒ මහා බලගත් ඥාන වලින් දැක්කා. ඒ නිසා තමයි උන්වහන්සේ බුදුවරයෙක් හැටියට මේ ලෝකයේ ඒ උතුම් අවස්ථාව උදා කරගත්තේ මිනිස්සු වෙනුවෙන්. ඒතකොට දේශනා කරපු ධර්මය නොදන්නා දේ දැනගන්නයි. එනිසා භෞතිකයේ මත පමණක් විශ්වාසයේ තියලා ගමන යන මිනිස්සු අතිදැවැන්ත විනාශයන්ටපත් වෙනවා. මේ ජීවිතයෙන් පස්සේ දුගතිවල උපත ලබන්න සිද්ධ වෙනවා. නැවත මිනිසෙක් වෙන්නවත් ලැබෙන්නේ නැහැ. එනිසා සමාජ සිදුවීම් ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් පුරුදු වන්නට ඕනේ. ඒ ශ්‍රවණය කරපු ධර්ම කාරණා ඔස්සේ ධර්මයේ තුලින් සමාජ සංසිද්ධීන් දකින්නට. එතකොට පමණයි ඔබට සැබෑව පේන්නේ, සැබෑව දැනෙන්නේ. ඇත්තටම මේ මේ සිදුවීම් උනේ කුමක් නිසාද කියන එක. හේතුව සහ ඵලය පැහැදිලිවම පේනවා. ඒ නිසා මේ අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ අනුදන්ව වදාලා ජීවිතය විහරණය කරන්න ඕන ආකාරය අර නන්දිය සාක්‍යයට සද්දෝ කෝ නන්දිය ආරාධකෝ හෝති නො අසද්දෝ නන්දිය ඔබට සැනසෙල්ල පිණිස සතුට පිණිස මේ ජීවිත විහරණයට ඔබ ශ්‍රද්ධාව එකතු කරගන්න ඕනේ. ඔබ තුල ශ්‍රද්ධාව තියෙන්නට ඕනේ. එතකොට ශ්‍රද්ධාව කියන කාරණාව අපිට මේ මගපල නිවනට විතරක් නෙවෙයිනේ පිනතුනේ. තමන් ජීවත් වෙන කාලපරාසය තුළ තමන්ගේ අම්මා තාත්තා පිළිබඳව, ගුරුවරු පිළිබඳව යම් කිසි විදියක විශ්වාසයෙන් ගැනීමක් තියෙන්නට ඕනේ. ඒ තමයි ශ්‍රද්ධාව. දැන් උඩා දරුවෝ උඩා කාලේ අපි හැම කෙනාම මූලික වශයෙන් මල් පුදනවා සුවඳ පූජා කරනවා විවිධ දේ කරනවා. ඒතර ඒ ඒ තමයි ආරම්භය. ඉන්පස්සේ ධර්මයේ ශ්‍රවණය කරනවා ධර්මයේ ඉගෙන ගන්නවා. ඒ විදිහට පියවරෙන් පියවර ඉදිරියට යනවා. නමුත් මේ මූලික ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ අගය කරන ශ්‍රද්ධාවක් නෙවෙයි පෙන්නතුනි. ඒ මූලික ශ්‍රද්ධාව කොයි මොහොතේ හෝ වෙනස් වෙන්න පුළුවන්. මේක හරියට ජලයේ අඳින රේඛාවක් වාගේ. එනිසා ඒ ශ්‍රද්ධාව නම් කරනවා ධර්මයේ අමූලික ශ්‍රද්ධාව කියලා. කෙටියෙන් කුංචි නිදසුණක් කිව්වොත් තමන්ගේ මම පියා පිළිබඳව ලොකු විශ්වාසයක් අපි ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් කටයුතු කරද්දී අපිට බහ තේරෙන කාලයේදී අපිට දැනෙනවා පේනවා සමහර මව්පියෝ දුරාචාරයෙන් තමයි කටයුතු කරන්නේ දුෂ්චරිතයෙන් තමයි කටයුතු කරන්නේ ඒතර විමසා බලන විචාර බුද්ධිය තියෙන කෙනෙකුට හිතනවද තියෙනවද තබාගත යුතු දේ ශ්‍රද්ධාව තමන්ගේ මව්පියෝ කියලා. එහෙම වුණොත් ඒ දිගින් දිගට මේ પરම්පරාවම විනාශයි. එහෙම අපි බැහැර වෙනවා. ඒ වගේ තමයි ධර්ම ශ්‍රවණයත් ධර්මයේ හැසිරීමත්. ඒ නිසා ඔබ විචාර බුද්ධියකින් අහන ධර්මයේ පිළිබඳව විමසා බලන්නට ඕනේ. එතකොට ඒ ಗುಣ නැන දැනගෙන ධර්මයේ ඒ දේශනා කරන මහා සංඝරත්නයේ ಗುಣ නැන වටිනාකම ඔබට දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ භාවිතා කරනකොට විශේෂයෙන්ම ඒ අනුව ඔබට ශ්‍රද්ධාවක් විශ්වාසයක් ඇති වෙනවා. අයකට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව ලෞකික වශයෙන් ප්‍රයෝජන වෙනවා. ඔබේ භෞතික වැඩ කටයුතු වලදී ඒ ශ්‍රද්ධාව ඔබට ශාසනික වශයෙන් මගපල නිවන පිණිස උපකාර වෙනවා. එනිසා විචාර බුද්ධියක් නැති තැන, විමසා බැලීමක් නැති තැන ඒකට අපි කියනවා මෝඩ ශ්‍රද්ධාව කියලා. අමූලිකා ශ්‍රද්ධාව කිව්වේ ඒකයි. ඒ මෝඩ ශ්‍රද්ධාව කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා පැහැදිලිවම වචනේ බ්ලයින්ඩ් ෆේත් කියලා. ඒ තේරුම මෝඩ ශ්‍රද්ධාව කියන එකයි. ඒ තියෙන තාක් ඔබට මේ ගමනේ ඉදිරියට යන්න බෑ. සසර කෙටි කරගන්න බෑ. ඒ වගේම දෙවෙනි කාරණාව බුදුරජාන් වහන්සේ පෙන්වා වදාලා සීලවා ආරාධකෝ හෝති නොදුස්සීලෝ. ඔබ සීලවන්තයෙක් වෙන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ කෙටියෙන්ම සිත කය වචනේ සංවරය තියෙන්න ඕනේ කියන එකයි. සීලය නානා ප්‍රභේද ඉදිරිපත් කරද්දී අපි ප්‍රධාන වශයෙන් කල්පනා කරොත් පාටිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිසුත සීලය කියලා ප්‍රධාන වශයෙන් පෙන්නනවා. ඒතොනේ ඒ ඒ සීලය ඔබ රැඳෙන්න උත්සාහ කරනවා නම් ඒ ඔබට සැනසෙල්ල පිණිසයි. ඒ විදිහටයි ජීවිතේ විහරණය කරන්න කියලා කියන්නේ. ඒ වගේමයි නන්දිය ආරද්ධ වීරියෝ ආරාධකෝ හෝති නොකුසීතෝ සෑම දෙයකටම හොඳ ආරම්භක වීරියක් ඔබ තුළ තියෙන්නට ඕනේ. වීරියක් ඇති කරගන්නට ඕනේ. එය මිසක් කනසෙල්ල අර කුසීතභාවය, කම්මැලිභාවය ඔබේ භෞතික ජීවිතවත් අධ්‍යාත්මික ජීවිතවත් පෝෂණය කරන්න සමත් වෙන්නේ නැහැ පින්නතුනි. උපට්ඨිත සති ආරාධකෝ හෝති නොමුක්ත සති ඔබ සිහිය පිහිටවාගෙන කටයුතු කරන්නට ඕනේ. කරන කාර්ය සිහියෙන් කරන්නේ නැත්නම් ඒම ඔබේ විනාශයට හේතු වෙනවා. ඒ නිසා සැනසෙල්ල පිණිස ඒ උපට්ඨිත සති මිසක් මුත්ත සතිය උපකාර වෙන්නේ නැහැ. මුත්ත සතිය කියන්නේ පිහිය පිනව හොඳට කැපෙන්නේ නැහැ. ද්‍රේ පිහියෙන් ඇති වැඩක් තියෙනවා. ඒ වගේ තමයි සිහිය පිළිබඳව, කල්පනාව පිළිබඳව, අවධානය පිළිබඳව. එවැගේම සමාහිතෝ ආරාධකෝ හෝති නො අසමාහිතෝ. මෙතන සමාහිත කිව්වේ මේ මා කිව්ව බැහැර කරන්න කියන එකයි. ඉවත් කරන්න කියන එක. මොනවද හිතෙන් ඉවත් කරන්න ඕනේ? සමාහිත කියන්නේ සංසුන් සිත. නිදහසේ තියාගන්න පුළුවන් නම් හිත ඒක සමාහිතයි. ඔබට ඔබේ හිතට එනවා නම් තණ්හාව, ලෝභය, විවිධ දේවල් වලට දැඩි ආසාවල් එහෙම නැත්නම් ඒවා නොලැබෙන නිසා ඔබේ හිතේ නිතර ද්වේෂය, කෝපය, තරහව පවතිනවා නම් එහෙම නැත්නම් ඔබට තියෙන දැනුමියන් ඔබ විවිධ දේ මිනුම් කරනවා නම්, මනිනවා නම් ඒ මෝහය මෙන්න මේ කාරණා වලින් ඔබට හිතේ සංසුන් බවක් සැනසෙල්ලක් තියෙයිද? එහෙම හිතකින් ඔබට දියුණු වෙන්න සැනසෙල්ල ලබා ගන්න සතුට විඳින්න පුළුවන් වෙයිද? එහෙම වෙන්න බෑ. ඒ නිසා සමාහිත කිව්වේ සැබෑවටම ඔබ මේ ලෝභ, ද්වේෂ, මෝහ හිතෙන් බැහැර කරන්නට උත්සාහ කරන්න කියන එකයි. එයයි ඔබට සැනසෙල්ල මේ ජීවිත විහරණයදී. එහෙනම් ජීවිත විහරණය සඳහා සමාහිත ඇති කරගන්නට ඕනේ. නොඅසමාහිතෝ. එම නොවන හිතකින් සංසුන් නොවන සිතකින් ඔබට කිසිවක් කරන්නට බෑ. ඊළඟ බුදුන් වහන්සේ වදාලා පඤ්ඤාව ආරාධකෝ හෝති නොදුප්පඤ්ඤෝ. ප්‍රඥාවන්ත භාවය ඔබට අවශ්‍යයි. ජීවිතය සැනසෙල්ල පිණිස. ප්‍රඥාවන්තභාවය කියේ කුමක්ද පින්නතුනි? යමක ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණක් ඔබට ඇති වෙනවා නම් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා ප්‍රඥාව කියලා. මේක භෞතික ජීවිතය දිනන්නත් ඔබට අත්‍යවශ්‍ය දෙයක්. අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගන්නට දියුණුවට යන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මෙතන කරුණු හයක් කියවුණා. ශ්‍රද්ධාව, සීලය, ආරද්ධ වීරිය, උපට්ඨිත සති, සමාහිතු පඤ්ඤවා මේවා ජීවිතයක් විහරණය කරන්න කෙනෙකුට අත්‍යවශ්‍ය කාරණා බවයි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් ඉදිරිපත් වෙන්නේ ඔබට මේ පිළිබඳව කියවලා දැනගන්නට පුළුවන් විහාරස් තමන්ගේ විහාරස්ථානයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය ටිකක් ඉල්ලගෙන ඒකේ අනුස්සති කියන වර්ගයේ තියෙනවා නන්දිය සූත්‍රය. පිටු කීපයක සූත්‍ර දේශනාවක්. ඒතර මේ දේශනාවම ප්‍රමාණවත් කෙනෙකුට මේ ජීවිතය සාර්ථක කරගෙන පරලෝ ජීවිතය මෙලවදී සාර්ථක කරගන්න. ඒතර උභයාර්ථ සාධනයම හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ නන්දි අහපු ප්‍රශ්නෙට දෙන පිළිත් වදාළ පිළිතුර ඊටාම ප්‍රයෝජනවත් තුන් කාලයටම ගැළපෙන පිළිතුරක් බව විමසා බලන කෙනෙකුට ඊටාම පැහැදිලිව පේනවා. ඉතින් මේ මේ කියන ගුණාංග නොතිබුණු හේතුවෙන් තමයි පසුගිය කාලේ මේ මුළු රටටම මහ දුකක් විඳින්න සිද්ධ වුණේ. ඉතින් මේවා ඔබ ඔබ ඔබ විග්‍රහ කරගන්නට ඕනේ නිවැරදි ආකාරයට. ඒකට තමයි මේ ධර්ම දේශනාව පිහිට වෙන්නේ. ඒතර ඔබ තුලත් තිබුණේ ඒ ආකාරයේ ගතිගුණ නම් ඔබ ඒවෙන් බැහැර වෙන්නට ඕනේ. එතකොට මේක ඔබට සැප පිණිස කියලා ඊටාම පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුන් වහන්සේ නනතුරුව වදාරනවා ඉමේසු කෝතේ නන්දිය චසු ධම්මේසු පතිත්තාය. නන්දිය මේ කියපු ඒ සය ධර්මය ඔබ පිළිපදන්නටම ඕනේ. ඒ විතරක් නෙවෙයි. පංචසු ධම්මේසු අජ්ජත්තං සති උපට්ඨාපේ තබ්බාති. ඒ කියපු කාරණා හය, ඒ ධර්මතා හය ඔබ පිළිපදලා තව ධර්ම පහක් අධ්‍යාත්මිකව සිතෙන්ම ඔබ වඩන්නට ඕනේ. ඒක ඊටත් වඩා වැදගත් වෙන්නට ඕනේ. අර මුල කියපු ධර්මතාවල ඔබ පිළිහිටලා ඔබේ ජීවිතය සපවත් කරගන්න උත්සාහ කරන්නට නිරන්තරයෙන්ම ඔබ ආධ්‍යාත්මික සෝදනය කර ගැනීමක යෙදෙන්නට ඕනේ. ඒකට වෙනම කාලයක් වෙලාවක් මහ විශාල කාලයක් යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සැකයෙන් බුදුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ කාරණා පහ හැටියට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වෙනුවට සූත්‍රයේ විස්තර කරන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන ඕවාද පිළිබඳව මෙනෙහි කරන්න කියන එක. ඒ වගේම ත්‍යාගානුස්සතිය. ඔබ විසින් කරන ඒ උතුම් දාන ආදී පින්කම් පිළිබඳව, දාන පිළිබඳව, අනිත් අයට කරන සහාය සහයෝගයන් පිළිබඳව මෙනෙහි කරන්න ඕන. ඒ වගේමයි දේවතානුස්සතිය කියලා පෙන්නනවා. මෙන්න මේ කාරණා පහක් පෙන්නනවා. නමුත් ඔබ එකක් කරන්න. ඒක දේ හරියට ඔබ කරනවා නම් ඔබට අර කලින් සඳහන් කළ ඒ සය ධර්මයක සිත පිහිටවා ගන්නට ඔබේ කාර්යයන් පිහිටවා ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ පංචසු ධම්මේසු කියලා ඉදිරිපත් කරන මේ භාවනා හයක් පිළිබඳව, ඒ කියන්නේ හිත වැඩි වීම පිළිබඳව මේ සියලු කාරණා ඇතුළත් වෙන බුදුරජාන් වහන්සේගේ ඒ ශ්‍රීමුක දේශනාවේ චතුරාර්යක භාවනාව. චතුරාර්යක කිව්වේ හතර ආකාරයක ආරක්ෂාවක් ඔබට ලබා දෙන භාවනා ක්‍රමය. බොහෝ වෙලාවට අපි දකිනවා මේ චතුරාර්යක භාවනාව භාවනා වඩන යෝගීන් පූර්ව කෘතිය හැටියට අරගෙන ඉන් අනතුරුව වෙනත් වෙනත් භාවනාවල් වලට යොමු වෙනවා. පිනතුනේ චතුරාර්යක භාවනාව තුළම සමතයයි විදර්ශනාවයි දෙකම වැඩින ආකාරයක් පෙන්눔 කර තිබෙනවා. බුද්ධානුස්සති කියන්නේ සබහට ඔබතුල වැඩෙන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ගුණ කිය කී හිටියට බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැහැ. නිබ්බිදාය විරාගාය පටිනිසග්ගාය නිරෝධාය නිබ්බානාය සංවත්තති කියන්නේ ඒ බුදුවරයෙක් වෙන්නට නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණවත්භාවයට පත් වෙන්න මාර්ගඵල උතුමන් වහන්සේලාගේ தත්ත්වයට පත් වෙන්න සිද්ධ වෙන්න ඕන දේ ඔබ ඔබේ සිත තුළ සිද්ධ වෙනවා. විරාගාය සිද්ධ වෙනවා. පටිනිස්සග්ගාය සිද්ධ වෙනවා. මේ කියන දියුණුව සිදු වෙනවා. ඒ දියුණුවේ උපරිමත්වය තමයි බුද්ධත්වයටපත් උනේ. ඒ නිසා ඔබ කල යුත්තේ චතුරාර්යක භාවනාව අනුව නම් මෛත්‍රී භාවනාව. ඒ වගේම අසුභ භාවනාව. ඒ වගේම මරණානුසුතිය, බුද්ධානුසුතිය වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රායෝගිකව යෙදෙන ප්‍රායෝගිකව යෙදෙන කෙනෙකුට අනිවාර්යයෙන්ම ටික කලක් යනකොට මේ අත්දැකීමෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. අපිට මෙත්තානුසතිය බොහොම පැහැදිලි අපි හොඳට අහලා තිනවා කුඩා කාලේ ඉඳන් මේ පින්නතුන් සමහර අය ඒක වඩනවා. ඒතර එතනට එකතු කරගන්න තව දෙයක්. මේ බෞද්ධ ආධ්‍යාත්මික ලෝකයේ උපරිමත්වයේ කොතනද? කාරණා හතරක්. සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත්. අපි කෙනෙකුට යමක් දෙනකොට කෙනෙකුට අපි යමක් පදනකොට මේ මේ ආකාරයෙන් ඔබේ මේ කාරණාව ඉෂ්ට වේවා. මේ සාමාන්‍ය දේවල්. ඒ නිසා මේ මේ මාර්ගඵල හතර පාදක කරගෙන මෛත්‍රී භාවනාව වඩන්න. අත්දැකීම් ඔබම ලබන්න. ඒතර මෛත්‍රිය ඕන වෙන්නේ අපිට මොකටද? අපේ සිතේ ඇති වෙන ද්වේෂය කපා දාන්නට. ඒ වගේම අපට අසුභ භාවනාව අවශ්‍ය වෙන්නේ කුමකටද? හිතේ ඇති වෙන රාගය, තණ්හාව ලෝභය පෙරේතකම් අඩු කරගන්න. ඒ විදිහට ඒ කාර්ය ඔබ යෙදෙනවා නම් එතන වැඩෙන්නේ සමතේ. ඉන් අනතුරුව ඔබ එතනින් නිදහස් වෙන්න ඊළඟ පියවර තමයි මරණානුසුතිය. මරණානුසුතියදී අපි සිහියට ගන්නෙ චතුරාර්යක භාවනාවේදී නම් ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමයි. එතනදී අපිට විපස්සනා වැඩෙනවා පෙර කී පරිදි අපිට සමතේ වැඩෙනවා. යුගනන්ද ලෙස ඔබට භාවනා වඩන්නට පුළුවන් වෙනවා. ආරම්භයේදී පුරුදු වීමේදී අපේ පහසු ඉරියව්වකින් පටන් අරගන්න. ඉන්පස්සේ ඔබට ඉරියව්වක් ඕනේ නැහැ. ගතේ තිබේ නිසින්නේ චාගරිතය කියලා පෙන්වන්නේ ඒකයි ධර්මය. යනකොට එනකොට වාඩි වෙනකොට යමක් කතා කරනකොට ප්‍රශ්නයක් ඇති වෙනකොට ඔබට මේ කියපු කාරණාව ෂණයෙන් කරන්නට ඔබ හොඳ හොඳ මෝහත් ආයුධ හතරක් ළඟ තියාගත්තා වාගේ වෙනවා. තව කෙනෙක් දන්නේ නැහැ ඔබ මොකද්ද කරන්න කියන්නේ. ඔබට ඇති වෙන ද්වේෂය මේ මොහොතේම කපා ගන්නට පුළුවන් වෙනවා. පාලනය කර ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේමයි ඔබට එන ඌමනා නැති රාගයන්, ඌමනා නැති ආසාවන් මේ මොහොතේම පාලනය කර ගන්නට හැකියාව ලැබෙනවා. ලැබෙනවද නැද්ද කියලා බලන්නට භාවිත බහුලීකත කරන්නට ඕන. ඒ නිසා කල්පනා කරන්නට ඕනේ ඊටාම කෙටියෙන් මේ චතුරාර්ය භාවනාව සොයා දැන ප්‍රගුණ කරන්න පටන් ගත්තොත් ඔබට අර මුලින් කියපු ධර්මතා ඔබේ හිත තුල වැඩෙන්න පටන් ගන්නවා. ඔබ විමසලිය නුවණකින් නිතරම මේ යෙදෙන්නේ. එතකොට ශ්‍රද්ධාව, සීලය, ආරද්ධ වීර්ය, උපට්ඨිත සතිය, සමාහිත බව, ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. අවුරුදු ගණනාවක් ඔබ ලත වෙන්න ඕනේ මේ ක්‍රමයට. මාස දෙක තුනකින් සැබෑවටම ඕනෑකමින් ඔබ කුරුදු කරන්න පටන් ගත්තොතින් ඔබට මුලින්ම දැනෙන්න පටන් ගන්නවා ඔබේ ජීවිත විහරණය කලින් තිබුණාට වඩා බොහෝ දේ වෙනස් වෙනවා කියන එක වෙනස් වෙලා කියන එක. එය සැනසෙල්ල පිණිසයි සැනසෙල්ල දෙසටයි දුක් කරදර පැත්තට නෙවෙයි. එතකොට ඔබට දැනෙනවා නම් මෙහි තියෙන ඵලය අයි මේ පිළිබඳව විමසන්න දෙයක් නැහැ ඉතුරු වෙලා. ඔබ ප්‍රායෝගිකව යෙදෙනවා සැනසෙල්දායකව ජීවිතය විහරණය කරනවා. ඒ නිසා මේ විදිහට ප්‍රගුණ කරනකොට ඔබ තුල වැඩෙන්නේ බුද්ධානුස්සතියමයි. එනිසා තීපත් කරගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කළාම ඒ ධර්මය ඔබ භාවිත කරන්න ඕනේ. එහෙම නැතුව ධර්මයක් ශ්‍රවණය කරලා යම් දෙයක් පූජා කරලා සාදුකාර දීලා ඔබ මෙතනින් පිට වුණා කියලා ඔබට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා තවත් සූත්‍ර රාශිකෙන් කරුණු ඒ පිළිබඳව දියුණුවටම යන්න ප්‍රායෝගිකත්වයට උපකාර වෙන කරුණු රාශියක් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර වලින් පැහැදිලි කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට බලනකොට එක එක જાතීන්ට එක එක අයට ප්‍රභේද නැතුව සියලුම මිනිසුන්ට සැනසෙල්ල පිණිස නම් මේ ධර්මයේ උපකාර වෙන බව අපිට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා ධර්මයේ භාවිත කරන්නට ඕනේ. මේ ජීවිතයේ තියෙන සබහැවටම පිනතුන්ට විඳින්නටයි. ඒ දැහැමි ලෙස දැහැමි ලෙස ජීවිතයේ විඳින්නට භෞතික සම්පත් සමීප කරගන්නට ඔබට ධර්මයමයි උපකාර වෙන්නේ. ධර්මයෙන් බැහැර වුණාද? මහා සංඝරත්නයට අපහාස කරනවාද? විවිධෝ තමන්ගේ පෞද්ගලික චේතනා ඉදිරිපත් කරගෙන රටක් ජාතියක් පාලනය කරන්න සූදානම් වෙනවද? ඒ රට විනාසයි, ඒ ජාතිය විනාසයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මතු කරගන්න පුළුවන් විදිහට අපිට ත්‍රිපිටක රත්නයක් තියෙද්දී ඒ අනුව කටයුතු කරන්න පුළුවන්කම හොඳටම තියෙද්දී සබහැවටම බැලුවාම ඒ රන් ආකාරයක් බඳු මේ ධර්මය භාවිත කරන්නේ නැතුව නිවැරදි ආකාරයට අපි කරන්නේ මොකද්ද පින්නතදී? ඒ රන් ආකාරයක උඩ ඉඳගෙන ගොට්ට අල්ලන් ඉන්න සිඟන්නන් වාගේ කටයුතු කරන එකයි. මේ මහ වූ දර්ශනය තමන්ගේ ජීවිත විහරණයට භාවිත කරන්නේ නැහැ. මේකට හේතුව කොතනද කියලා කල්පනා කරලා බලන්න. අපි කුඩා කාලේ දහම් පාසල් ගියා. භෞතික ආයතනයට අපි උත්තරීතර කියලා හඳුන්වනවා පාර්ලිමේන්තුව. මේකේ ඉන්න සියලුම දෙනා අපේ දුවා දරුවා නෙවෙයිද? මේ අය අපි කියපු ඒ අධ්‍යාපනය හරහා නෙවෙයිද පාර්ලිමේන්තුවට ආවේ? එහෙනම් කොහෙද වැරද්ද පින්නතුනේ? කොහොම මේ අතුල ධර්මයක්? කොහොම මෙයාට ලැබිච්ච දහමක්. ඒ නිසා අපිට කොහේ කොතන හෝ වැරදිලා තියෙනවා. ඒ නිසා අධ්‍යාත්මික දියුණුවක් නොසොයන දැන උගත්කමකින් තොර කිසිවෙක් යම් යම් කොමිටිවලට පත් කරෝදින් ඒ අයකින් සැබෑ අනාගතයක් රටට ජාතියට ලබන්නට අපට බැරි වෙනවා. ඒ නිසා පත් කරන කොමිටි තෝරා ගන්නකොට අපි කල්පනා කරන්න වටිනවා දැනුගත්කම අත්‍යවශ්‍යයි. ඊළඟට අවශ්‍ය වෙන්නේ මේ බුද්ධ ශාසනය තුල යොන්ජත බුද්ධ ශාසනය සදාවට හැසිරෙන ඒ ආධ්‍යාත්මික දියුණුව සොයන අය කොපමණ මේ කොමිටි වල ඉන්නවද කියන එක. එහෙම සිටියොත් පමණයි, එහෙමපත් කරගත්තොත් පමණයි යථාර්ථවාදීව යම් නිර්මාණයක් සිදු කරගන්න පුළුවන් වෙන්නේ. අපිට වැරදුනා කොහේ හරි, ඒ වැරද්ද අපි හදා ගන්නට කාලය පැමිණ තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් අධ්‍යාපනය පිළිබඳව කටයුතු කිරීමේදී සෑම විෂය නිර්දේශයකම තාක්ෂණ විෂය පවා අන්තර්ගත කරන්නට ඕනේ රට ජාතිය ශාසනය හැඟීම් ඇති වෙන ආකාරයේ යම් යම් කාරණා ඒ තුලින් තමයි කෙනෙක් ජය ලබන්නේ ඒ තුලින් තමයි රට ජාතිය ශාසනය රැකෙන්නේ එහෙම නැතුව අපි උගත්කම තිබුණ පළියට පිනදුන්පත් කරගත්තොත් අපි මේක කලින් සකස් කරගත්තා වූ ප්‍රතිඵලවලටම තමයි ළඟා වෙන්න වෙන්නේ. ඒ නිසා බලන්න බොහොම සරල කාරණා ටිකක් අර නන්දිය සාක්‍යයට බුදුරජාණන් වහන්සේ වදාලේ. ඒ නිසා නිරන්තරයෙන්ම ඒ සැබෑ ශ්‍රද්ධාව අමෝනිකා ශ්‍රද්ධාව නෙවෙයි ආකාරවතී ශ්‍රද්ධාව අපි තුල තියෙන්නට ඕනේ. සීලය කියවදින් අපි විහාරස්ථානයට යනවා සිල් කියවනවා. පොහොදිනේට සිල් කියවලා අපි ඒ කාලය තුල සිදු කරන්නේ කුමක්ද කියන එක හිතන්නට ඕනේ. අපි කොහොම දිනක සීලයන් සමාදන් වෙලා විහාරස්ථානයක ගත කරන්නේ භාවනා යතනක ගත කරන්නේ කුමක් සඳහාද? එතනත් අපි යම් සැපයක් වෙනවා. निराமிස සැපයක්. ඒ සැපයට කියනවා නෙක්ඛම්ම සැපය කියලා. ඒ කිව්වේ කාම සැපතෙන් ඉවත් වෙලා කාම කීමේ ඕලාරික කියන අදහසක් නෙමෙයි අසකනාසය දිව ශරීරයට එන අරමුණුත් එක්ක අපි ගත කරන්නේ නැතුව එදා දවස විහාරස්ථානේ ගත කරනවා. භාවනා ඇතනේ ආරණ්‍ය ගත කරනවා. ගෙදර අමතකයි. ගිහි ජීවිතේ කටයුතු එතන නැහැ. ඒ අපිට මතුවෙන්නේ නෙක්කම සපතේ ස්වභාවය. නෙක්කම සපතේ සැනසෙල්ල. ඒ සපත විඳින්න ඔබ හුරු වෙනවා නම් විතරයි දිගින් දිගටම ඒ විහාරස්ථානයේ සීලයක් සමාදන් වෙන්නේ. නැත්නම් අපිට විවිධ වැඩ නිසා මේ මාසේ සිල් සමාදන් වුණා ඊළඟ මාසේ බෑ. ඔබ සීලයක ඉඳලා නැහැ. එනකම සපතේ සැන සිල්ලක ඉඳලා නැහැ. නිසා සීලය කියන්නේ සංවරයයි ප්‍රධානම වශයෙන්. ඒ අසකනාසේ දිව ශරී දිව කය මනසට එන අරමුණු වලින් බැහැර වෙන්න උත්සාහ කරනවා නම් උදා වෙන්නේ සිතේ සැනසෙල්ල. ඒ හේතු කරගෙන සිත සංවරය වෙනවා. කය සංවරය වෙනවා. වචනය සංවරය වෙනවා. ඔය සීලය අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නට පළමුවෙන් සිද්ධාර්ථ උත්පත්තිය සිද්ධ වෙන්න කලින් ඔබ අහලා තියෙනවා. මහා මායා දේවිය උපසත සීලය සමාදන් වෙලා හිටියා කියලා. එහෙනම් සීල තිබුණ නැද්ද මේ ලෝකේ? අපේ බුදුරජාණන් වහන්සේ එතනින් ඇහැට ගිය මිනිසා මිනිහා සංවරය කරන්නට සංයමය ඇති කරන්නට වටිනා සීල ප්‍රභේද අනුදැන වදාළා. ඒ වගේම ආරද්ධ විරිය ඒ ආරම්භක වීරිය ඔබ තුළ නොතිබුණොත් ඔබට කිසිවක් ජය ගන්නට බැරි වෙනවා. ඉතින් මේ සියල්ල සාර්ථක කරන ඔබට ඔබේ සිත පිහිටවා ගන්න පුළුවන් වෙන්න ඕනේ යම් යම් කාරණාවල ඔබේ කාර්යවල. ඒ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මොහය අඩු වෙනවා නම් විතරයි. සමාහිතව ඇති වෙනවා නම් විතරයි. නමුත් අපේ භෞතික දියුණුව සඳහා අපි මේ සියල්ල අතහැර දාලා අපි භෞතික කාරණා පිළිබඳව විශ්වාසය තියාගෙන සියලුම උපක්ලේශ වලින් එන අවිජ්ජා විසම ලෝභ ඒ වගේම <clears throat> ඉස්සා මච්චරිය මේ විදිහේ උපක්ලේශ 17ක් බුදුන් වහන්සේ වෙනස් සූත්‍රයකින් දේශනා කරනවා මේ උපක්ලේශ වලින් හිත පුරවාගෙන ඔබ ඔබේ භෞතික ජීවිතය දිනුවෙන් උත්සාහ කරනවා ප්‍රතිඵලය කාලයක් යනකොට මිනිස්සු අපිට හොරු කියලාම හඳුන්වන්න පටන් ගන්නවා මේක තමයි ඇත්ත වෙන්න තුනේ ඒ නිසා ඔබ සැබෑට බෞද්ධ නම් ඔබ අඩුම ගානේ සූත්‍ර දෙක තුනක්වත් මේ ත්‍රිපිටක ග්‍රන්ථවල කියවලා තියෙන්නට ඕනේ. මා කිව්වොත් එහෙම ත්‍රිපිටකයේ මේ එක සූත්‍රයක් කියවා තිබෙන කෙනෙක් අත උස්සන්න කියලා. ඒ කියන්නේ බෞද්ධ අධ්‍යාපනයක් උසස් ලෙස හදාරපු කෙනෙක් ඇරුණකොට සාමාන්‍ය ජනතාවගෙන් අතිවිශාල පිරිසකට එහෙම අත උස්සන්න බැරි වෙනවා. ඒ වුණාට අපේ ත්‍රිපිටකය කියනවා. අපි බෞද්ධ කියනවා. බුදුන් වහන්සේ දෙසූ දහම නිර්මලව බොහෝ වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ ත්‍රිපිටකය තුලින්. එක කොළ දෙකක් කියවලා නෑ අතිවිශාල පිරිසක්. මේ ත්‍රිපිටකය. අර පුංචි දරුවෝ අතට හවු වෙන එක කටේ දානවා වගේ දේශන දේශන හැම කාරණාව විමසා බලන්න නැතුව ගන්නවා. අද මේ මම ඔබට බුදුන් වහන්සේගේ ධර්මයේ මට තේරෙන ආකාරයට විග්‍රහ කරනවා. ඔබ ඒක ගන්නත් එපා නොගන්නත් එපා. ඔබ මධ්‍යස්ථව විමසා බලන්න පුරුදු වෙන්න ඕනේ. විචාර බුද්ධියෙන් දකින්නට ඕනේ. ඒ ධර්මයේ භාවිත කරන්නට ඕනේ. අන්න එතකොට ඔබ සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාදාමය ඔබ තුළ නැති නිසා තමයි ඔබ අතරමං වෙච්ච පිරිසක් හා සමාන තත්වයකටපත් වෙන්නේ. ඔබ සිහිපත් කරන්න සිංහල බෞද්ධ පිරිස මේ වර්තමානයේ එකට එකතු වුණා. ඒක විශ්වීය ධර්මතාවයෙන් කරපු දෙයක්. ඔබ මේකට කලින් සිද්ධ කරගත්තේ විනාශයක් කියලා ඔබට තේරෙන්න පටන් ගත්තා. ඇයි ඔබට කලින් මේව දකින්නට බැරි? පාඩම් ඉගෙනගෙන දකින්න ඕනේ නැහැ. පාඩම අති භයානක වුණා නම් අද අපට මේ ධර්මදේශනාව සිද්ධ කරන්න වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඔබට ධර්මයක් ශ්‍රවණය කරන්න හම්බ වෙන්නේ නැති වෙන්න ඉඩ තිබුණා. ඔබ මේ සැහැල්ලුවට ඊටාම සුළුවෙන් මේ කාරණා ගන්න එපා. ඒ නිසා ඔබ සැබෑ බෞද්ධයෙක් වෙන්න. සැබෑ බෞද්ධයෙක් වෙන්න තමයි අර නන්දිය සාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ කොහොමද අපි මේ ජීවිතය විහරණය කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ ධර්ම කාරණා ටිකම ඇති මේ පින්නතුන්ට යහපත් ජීවිතයක් ගත කරන්න, සැනසෙල්ල උදා කරගන්න, සියලු අන්‍ය ජාතීන් සමග එකට එකතු වෙලා රටේ මහා සංවර්ධනයක් ඇති කරගෙන ලෝකෙට ආදර්ශමත් රටක් හැටියට නැවත පෙන්වන්නට එනිසා එකතු වීම සමගිය සැබෑ ලෙස තිබිය යුතුයි. වැරදුනාම සමාව ගත යුතුයි. බරපතල වැරදි කරපු අයට දඬුවම් දිය යුතුමයි. ඒ අය නැවත නැවත අපි පත්කරෝදින් යම් යම් කාර්යභාරයන් වගකීම් වලට අපිතරම් නිවට නියාලු පිරිසක් නැති වෙනවා. රටේ ජනතාව අතරමං වෙනවා. ඒ නිසා මේ ධර්මදේශනාවේ කරුණු මගපල නිවනට පමණක් නෙවෙයි පෙන්නතුනේ මේ කරුණු සියල්ලම තම තමන්ගේ භෞතික ජීවිතය සාර්ථක කරගන්නටත් අධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්නටත් මෙලොවදීම උභයාර්ථ සාධනය සිදු කරගන්නට උපකාර වෙනවා උපකාර වේවා කියලා මම මේ වෙලාවේ ඔබ හැමදෙනාටම ආශිර්වාද කරනවා අදිෂ්ඨාන කරනවා මේ වගේ පිනක් කරගත්තාම මේ පින කුසලයක් බවට පත් කර ගැනීමට දේවමූත පිසාති මිනිකිරි සංආදී සියලුම සත්වයින්ට මේ ගාථාවෙන් අපි අවසාන වශයෙන් පින් අනුමෝදන් කරමු පළමුවෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එතාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධා එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුනෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සාදු සාදු සාදු එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන්ද වහන්සේ පස්යාලේ ගම්වල ශාසන තරණ ධර්මාශ්‍රම භාවනා ආයතනයේ ආශ්‍රමාධිපති ශාස්ත්‍රපති විනයාචාර්ය භාවනා උපදේශක පූජනීය කෝට්ටේ ශාසන තිලක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නිදුක් නිරෝගී සුවස චිරජීවනය සැලසේවා ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි